ගිය සතියේ කතා කළේ වේදනා සංඥා ගැන කතා කළා අපි. ඊට මේ සතියේ කතා කරනවා අපි සංස්කාර හා විඥාන ගැන. ඒ කතා කරන්නේ උද්‍යව්‍යා ඥානය, උද්‍යවය, උද්‍යව්‍යානු දර්ශන ඥානය කියනවා. උදය කියන්නේ හට ගන්නවා, වැය කියන්නේ නැති වෙනවා, අතුරුදහන් වෙනවා, නොපෙනී යනවා. ඒ වැයයි උදේ කියන්නේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම නැවත නැවත නැවත හට ගන්නා ස්වභාවය උදේයි. එය දකින ඒ දර්ශනය නුවණ. ඒකට උද්‍යව්‍යහානු දර්ශන ඥානය. ඒතර මේ ඥානය අපට අවශ්‍යයි මෙතනින් ඉදිරියට යන්න. අපි මීට කලින් ඥානත් උපදවා ගත්තා. ඒ තමයි නාම රූප පරිච්ඡේද ඥානය. ඉතින් මේ නාම රූප පරිච්ඡේද ඥානය උපදවා ගත්තේ මේ ධර්මයන් සම්මර්ෂණය කිරීමෙන් විභාග කිරීමෙන් බෙදලා වෙන් කළ බැලීම. ඉතින් අදත් අපි මේ ධර්මයන් නිවැරදි ආකාරයෙන් විභාග කරනවා බෙදලා වෙන් කළ බලනවා පරීක්ෂා කරනවා. ඒ තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට ඒ සියලු ධර්මයන්ගේ හටගැන්මක් හා විනාශයක් තියෙනවද? ඒ කියන්නේ උදය හා වැයක් තියෙනවද? ඒ වගේම ඒ නිවැරදි වූ ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නා. ඒ තමයි අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. අනිත්‍ය බව, දුක්ඛ බව හා අනාත්ම බව. අපි මේ පිළිබඳවත් පරීක්ෂණය කරලා අපි තහවුරු කරගන්නවා. ඔව් ඒක සත්‍යයක්. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන සත්‍යයක්. ඒ නිවැරදි වූ ලක්ෂණ තුනක් සහ ඒ නිවැරදි ස්වභාවයන් තුනක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතාවයන් මේ ඒ ස්වභාවයන් මේ ධර්මයන් තුල තියෙනවද කියන කාරණය. ඒ වගේම සියල්ල හේතුන්ගෙන් හටගන්න බව තමයි තථාගත දේශනාව. එතකොට හේතු ප්‍රත්‍යයෙන්ම හටගන්නේ. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පැවැත්ම දුකක් හැටියට. මේ ස්කන්ධ පංචකේ පැවැත්ම දුකක් හැටියට. අපි ඒකත් විභාග කරලා පරීක්ෂා කරලා තේරුම් ගන්න ඕනේ අවබෝධ කර ගන්න ඕනේ වටහා ගන්න ඕනේ මේ පැවැත්ම දුකක්ද කියන කාරණය. එතකොට අපිට ඒක නිවැරදිවම අවබෝධ වුණොත් ඒක සත්‍යයක් කියලා වැටහෙවි. සත්‍යයක්, පරම සත්‍යයක්. ඒක ආර්ය සත්‍යයක්. එතකොට අපට පුළුවන්කම ලැබෙනවා අපි කල්පනා කරනවා අපි හිතනවා එහෙනම් මේ දුක් සහිත පැවැත්මක් අපට මොකටද අපි අපිට එවැනි අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ ලෝකේ ඕනම කෙනෙක් දුක පිළිකුල් කරනවා. දුක බැහැර කරන්න තමයි කැමති. ඉතින් මොන පැත්තෙන් මොන ආකාරයෙන් මොන විදිහට බැලුවත් ඒ ප්‍රවෘත්තිය හෙවත් පැවැත්ම දුකක් කියන එක අවබෝධ වුණොත් අපි ඊට පස්සේ කල්පනා කරන්නේ අනේ එහෙනම් මේක නොහට ගන්න තැනට මනස හදාගන්නේ කොහොමද මේ ප්‍රවෘත්තියට නෙමෙයි අප්‍රවෘත්තියට මනස හදාගන්නේ කොහොමද? මේ ධර්මයන් නැවත හට ගන්නවට උපාදයට නෙමෙයි නැවත නොහට ගන්නවට අනුත්පාදයට අපි සිත හදාගන්නේ කොහොමද කියන කාරණය. ඒ පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. එහෙමනම් අපි ගිය සතියේ අපි විස්තර කළේ වේදනාව හා සංඥාව අරගෙන ඒ කරුණු කාරණාත් එක්ක සම්බන්ධ කරලා අද අපි දේශනා කරනවා සංස්කාර හා විඥාණය. එතකොට මේ සංස්කාරයන් කියන්නේ මොනවද කියන කරුණු ඔය ඇත්තෝ පසුගිය දේශනාවල හොඳට ශ්‍රවණය කළා. ඉතින් ඒ සිතට අනුගත වෙලා තියෙනවා නම් ඒ සිතට බොහොම නිවැරදිව ස්ථාවර වෙලා තියෙනවා නම් එතකොට අපිට වැඩිදුර මේ පිළිබඳව විස්තර කරන්න අද අවශ්‍ය වෙන්නේ අපි දන්නවා සංස්කාර කියන්නේ මොනවද කියන එක. සංස්කාර කියන්නේ චේතනා. චේතනා කියන්නේ කර්ම. ත්‍රේවා සකස් වෙන්නේ කොහොමද කියන කාරණයත් ඒවා මොනවද කියන කාරණයත් ඔය අත්ව දැන් හොඳින් දන්නවා. සංස්කාර හටගන්න චක්කු සම්පස්සජා චේතනා ඇස මූලික කරගෙන චේතනා හෙවත් සංස්කාර හටගන්නවා. සෝත සම්පස්සජා චේතනා කන මූලික කරගෙන ඒ චේතනා හෙවත් කර්ම හේවත් සංස්කාර හට ගන්නවා. නාස්‍ය මූලික කරගෙන ගාන සම්පස්සජා චේතනා ඒ ආකාරයෙන් කර්ම එහෙම නැත්නම් චේතනා සකස් වෙනවා. ජීවා සම්පස්සජා චේතනා දිව මූලික කරගෙනත් ඒ සංස්කාර චේතනා හේවත් කර්ම සකස් වෙනවා. කාය සම්පස්සජා චේතනා කය ශරීරය මූලික කරගෙනත් ඒ කර්ම හෙවත් චේතනා සකස් වෙනවා. සංස්කාර සකස් වෙනවා. මනෝ සම්පස්සජා චේතනා මනස මූලික කරගෙනත් කර්ම සකස් වෙනවා. එතකොට ඒ චේතනා සංස්කාරය ආකාරයෙන් පිළියෙල වෙන බව ඔයත් දැන් හොඳට දන්නවා. ඉතින් අපි අද බලන්නේ මේ සංස්කාරයන්ගේ උදය හා වැය. වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ හා හේතු ප්‍රත්‍ය මේ ඔක්කොම අපි එකට බලන්නේ දැන්. අපි ඒවා පසුගිය දේශනාවල වෙන් වෙන් වශයෙන් අපි බැලුවා. වෙන් වෙන් වශයෙන් පරීක්ෂා කළා. දැන් අපි බලන්නේ ඒවා ඔක්කොම එකට එකතු කරලා ඒ පැවැත්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැවැත්ම දුකක් හැටියටයි. එහෙනම් ඒ ප්‍රවෘත්තිය, ඒ පැවැත්ම දුකක්මද කියලා අපි පරීක්ෂා කරලා බලනවා. විභාග කරලා බලනවා. ඒතර සංස්කාර සංස්කාර හටගන්න නියත වශයෙන්ම ස්පර්ශය ප්‍රත්‍ය වෙන්න ඕනේ. ඒතර ස්පර්ශය අපි දන්නවා කොමන ධර්මයක්ද කියලා. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. සංස්කාර හෙවත් කර්ම කියන්නේ නාම ධර්මයක්. නාම ධර්ම කියන්නේ සිතත් එක්ක සම්බන්ධ නිසා. සිතට සම්බන්ධ නිසා අපි නාම කියලා හඳුන්වනවා. එතකොට සංස්කාර කියන්නේ නාම ධර්මයන් සිතත් එක්කයි සම්බන්ධ. අද සිතේ උපදින්නේ සංස්කාර හේවත් චේතනා හේවත් කර්ම. හැබැයි ඒවා සකස් වෙන්න නියත වශයෙන්ම ස්පර්ශය වර්තමානයේ ප්‍රත්‍ය වෙන්න ඕනේ. ඒ නිසා තමයි අර මම මුලින් සඳහන් කළේ චක්කු සම්පස්සචා චේතනා. ඒතොර ස්පර්ශය තමයි චේතනාවට ප්‍රත්‍ය. ඇස මූලික වුණාට වර්තමානයේ ස්පර්ශය නූනොත් අනිවාර්යයෙන්ම සකස් වෙන්නේ එහෙනම් ස්පර්ශය තමයි ඇස මූලික වුණත් ස්පර්ශය තමයි ප්‍රත්‍ය සංස්කාරයන්ට. ତොර ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. සංස්කාර කියන්නේ නාම ධර්මයක්. එතකොට මේ වර්තමානයේ ස්පර්ශය ප්‍රත්‍ය වුණාට අතීතයේ ධර්මතා තුනක් මේ සඳහා උපකාර කරලා තියෙනවා. ඒ අතීතයේ උපකාර කරපු ධර්මතා තුන තමයි අවිද්‍යාවත්, තණ්හාවත්, කර්මත් කියන ඒවා. එතකොට අතීතයේ අවිද්‍යාව කියන්නේ සිත තුළ හටගන්න ස්වභාවයක්. තෘෂ්ණාව කියන්නේ සිතත් එක්ක සම්බන්ධ සිත තුළ හටගන්න ස්වභාවයක්. කර්ම කියන්නේ සිතත් එක්ක සම්බන්ධ සිත තුළ හටගන්න ස්වභාවයක්. ඒතර පෙර භවයේ අපිට මේ ධර්මතා තුනම අපේ මනසේ ක්‍රියාත්මක වුණා. මේ මේ සංස්කාරයන්ට අපි මේ හේතු බලන්නේ පෙර භවය හා වර්තමාන භවය. එතකොට පෙර භවයේ ඒ ධර්මතා තුන සහ වර්තමාන භවයේ ස්පර්ශය ප්‍රත්‍යයයි මේ සංස්කාර වලට. එතකොට අපි දන්නවා මේ අවිද්‍යාවත්, තණ්හාවත්, කර්මත් හා ස්පර්ශය හා වර්තමානයේ ස්පර්ශය නිසා හටගන්න සංස්කාරත් ඒ සියලු නාම ධර්මයන් වලට ආයශ කොච්චරද කියලා. ඒ සෑම ධර්මයකටම එක චිතක්ෂණයයි ආයශ. ඒතර චිතක්ෂණයක් තුල ඇති වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම චිතක්ෂණයක් තුල තමයි ඇති වෙන්නේ. ඒතර චිතක්ෂණයක් තුල ඇති වෙනවා ඒකට අපි කියන්නේ උදය කියලා. එතකොට ඒකේ තියෙනවා තව නිවැරදි ලක්ෂණයක් ඒ තමයි නිබ්බත්ති ලක්ෂණය ඒ කියන්නේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින්නේ කොහොවත් රැස් වෙලා තිබිලා කොහොවත් එකතු වෙලා තිබිලා කොහොවත් ගොඩ ගැහිලා තිබිලා එනව නෙමෙයි අලුතෙන් අලුතෙන් ස්පර්ශ ප්‍රත්‍යයට අනුව තමයි චේතනා හේවත් කර්ම සකස් වෙන්නේ වර්තමාන. එහෙනම් ඒ අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවට කිව්වේ නිබ්බත්ති ලක්ෂණය. ඒතර වර්තමානයේ ඒ නිබ්බති ලක්ෂණය හා ස්පර්ශය. ස්පර්ශය හා නිබ්බති ලක්ෂණය දෙකයි. පෙර භවයේ තුනයි කරුණු පහයි. ତර මේ කරුණු පහක් නිසා මේ සංස්කාර කියන මේ නාම ධර්මය හට ගන්න බව. ඒ කියන්නේ හට ගන්නවට කිව්වේ උදය. ඒතර උදය අපි නුවණින් දකින්න ඕනේ දේ කියන්නේ හට ගන්න. නැවත නැවත නැවත නැවත හට ගන්න. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම හට ගන්න. ශාස්ත්‍රයේ ස්වභාවය දකිනවා නම් ඒ උදය පිළිබඳව ඥානයයි නුවණයි. එතකොට අපි ඒක දැක්කා හේතු ප්‍රත්‍යක් වශයෙන්. කියන්නේ හේතු. එතකොට අපි කල්පනා කරනවා, අපි විභාග කරනවා. හොඳයි මේ හේතු අයින් කළොත් මේ සංස්කාර කියන ධර්මයන්ට පවතින්න පුළුවන්. ස්පර්ශය නොවුනොත් සංස්කාර හටගන්න බෑ. මොකද වර්තමානයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි සංස්කාර එවත් කර්ම හටගන්නේ චේතනා කර්ම සංස්කාර හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඒතර ස්පර්ශය නොවුනොත් බෑ. ඒතර උදයක් ඇති කරන්න බෑ. කියන්නේ හටගැන්මක් ඇති කරන්න බෑ. ඒතර වර්තමානයේ අවිද්‍යාව තණ්හාවත් ඒ කර්මත් කියන. අවිද්‍යාව තණ්හාවත් නිසා කරන කර්ම. ඒතර ඒවා පෙර භවයේ. එතකොට ඒවා හට නොගත්තනම් හටගන්නේ නැත්තම් ස්පර්ශයට රැඳෙන්න බෑ. පවතින්න බෑ. එතකොට අයින් කරන්න ඕනේ ස්පර්ශය අයින් කරන්න ඕනේ අවිද්‍යාව අයින් කරන්න ඕනේ තණ්හාව අයින් කරන්න ඕනේ කර්ම. ඒ අවිද්‍යාව තණ්හානුව සිදු කරන කර්ම අයින් කරන්න ඕනේ. එතකොට මේ සංස්කාරයන්ට පවතින්න බෑ. එහෙනම් ඒක හේතු ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. එතන අර ෂණයක් ෂණයක් පාසා ඇතිවන ස්වභාවය ඒක උදයයි. ෂණයක් ෂණයක් පාසා ඇති වෙනවද? එහෙනම් ඒ ඇති වෙන ෂණයෙන් හැබැයි නැති වෙනවා. ඒ වැයයි ඒක තව පොඩ්ඩකින් කියනවා. ඒතර එතන තියෙන අනිත්‍ය ලක්ෂණයක්. නিত্য ලක්ෂණයක් නෙමෙයි. ඒ චිතක්ෂණයක් තුළ මේ නාම ධර්මයන් ස්පර්ශයත් ඒ සංස්කාරත් තොර පෙර භවයෙන් බැලුවොත් පෙර භවයේ ධර්මතා තුනත් නිරන්තරයෙන්ම චිතක්ෂණ පහකට වඩා ආයුෂණය නැහැ. දැන් චිතක්ෂණයක් අපි නැවත කියන්නේ පැහැදිලි කරන්න. ඔයත් දැන් මේ පිළිබඳ හොඳට දන්න නිසා චිතක්ෂණයක ආයුෂ. එතකොට ඒ කරුණු පහමටම යන්නේ චිතක්ෂණ පහයි. හ්ම්. චිතක්ෂණ පහක් තුල ඇති වෙනවා. ඒ ඇති වෙන සැනෙන් නැති වෙනවා. ඒතර එතන තියෙන අනිත්‍ය ස්වභාවය. අපි බලන මේකේ දුක්ඛ ස්වභාවයක්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පැවැත්ම දුකයි කියලා. ඒතර අපි දන්නවද වර්තමානයේත් අපේ මේ මොහොතේත් අපේ සිත තුළ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර ආදි වශයෙන් අනිච්චාභි සංකාර සමහර අය උපදවනවා. ඒතර මේ ආදී මේ සංස්කාර ධර්මයන් වර්තමානයේත් හට ගන්නවා. ඒතර පැවැත්මක් තියෙන බව අපිට පැහැදිලි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පැවැත්ම දුකක් හැටියට. ඒතර පැවැත්ම සංස්කාරයන්ගේ පැවැත්ම. සංඥා වේදනා රූපස්කන්ධ පිළිබඳව පසුගිය දේශනාවල පැහැදිලි කරා. අද පැහැදිලි කරන්නේ සංස්කාරස්කන්ධය පිළිබඳව. ඒතර සංස්කාරස්කන්ධයේත් පැවැත්මක් තියෙනවා. සංඥාස්කන්ධයේ පැවැත්මක් තියෙනවා. විඥානස්ක වේදනාස්කන්ධයේ පැවැත්මක් තියෙනවා. රූපස්කන්ධයේ පැවැත්මක් තියෙනවා. එහෙනම් අද කතා කරන්නේ ඒතර සංස්කාරස්කන්ධය ගැන. එහෙනම් සංස්කාර ස්කන්ධයේ පැවැත්මක් තියෙනවා. මොකද අපේ සිත යම් වෙලාවක කුසලයට හැරෙනවා. යම් වෙලාවක අකුසලයට හැරෙනවා. එක මොහොතින් එක ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර. ඒතර අර ධානය උපදුවොත් අනිජ්ජාභි සංකාර. ඒතර මේ ආදී වශයෙන් මේ ෂණයක් ෂණයක් පාසා වෙනස් වෙනවා. ඒතර ප්‍රවෘත්තියක් පැවැත්මක් තියෙන බව අපිට පේනවා. සංස්කාරයන්ගේ පැවැත්මක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සංස්කාරස්කන්ධය පැවැත්මක් දුකයි. පැවැත්මයි දුක. එහෙනම් ඒක පැවැත්මක් තියෙනවද? කොහොමද ඒක පවතින්නේ? කොහොමද මේ පැවැත්ම දුකක් කරා යනවද? දුක්ඛ ස්වභාවයක්ද තියෙන්නේ? මොකද බුදුරජාණන් වහන්සේ දුක කියන කාර්ය සත්‍යයක් හැටියට දේශනා කළා. ඒක නොවෙනස් වෙන එකක්. ඒක වෙනස් වෙන්නේ. ඒ කාර්ය සත්‍යයක්. නිවැරදිම ඇත්ත. සත්‍යම සත්‍යයක්. එහෙනම් සංස්කාරයන් කියන්නේ නාම ධර්මයක්. හැබැයි නාම ධර්මයක් ක්‍රියාත්මක වෙන්න නම් අධ්‍යාත්මය තුළ ඒකට රූප ධර්මයන් ප්‍රත්‍ය වෙන්න ඕනේ. මොකද මේ රූප ධර්මයන් නාම රූප දෙක එකට බැඳිලා තියෙනවා. නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙන බව ඔයත් දැන් හොඳට දන්නවා. සිත හා කය. ඒතර සිත කයත් එක්ක බැඳිලා තියෙනවා. ඒතර කයට කිව්වේ රූප. රූප කිව්වේ සුද්දාස්නික කලාපේ. සිත කිව්වේ නාමයට. ඒ නාමයෙන් එකක් තමයි සංස්කාර. ඒතර සංස්කාර නාම ධර්මයක්. ඒතකොට රූප ධර්මයක් එක්ක තමයි සම්බන්ධ. සම්බන්ධ වෙලා මේ ගමන යන්නේ. ඒතර නාම රූප දෙකේ පැවැත්මක් තියෙනවා. නාම රූප දෙකේ පැවැත්ම ආරම්භ වුණ තැන දැන් ඔයත් දන්නවා. මුලින්ම ප්‍රතිසන්දි විඥාණය මේ භවයට බැසගත් තැන තමයි නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ. එනිස විඥානපච්ච නාම රූපං. ඒතර නාම රූප දෙක දැන් වර්තමානයේ පවතින දෙකම. ඒතර නාම රූප දෙකේ පැවැත්ම නිසා තමයි ආයතන හයක් පහළ කරේ. නැත්නම් ආයතන හයක් පහළ කරන්න බෑ. ඒතර ආයතන හයක් තියෙන බවත් දැන් අපිට තේරෙනවා, පේනවා, අපි දන්නවා. ආයතන කිව්වේ ඇස කන නාසය දිව ශරීරය හසිත. ආයතන හයක් තියෙනවා දැන්. ඒ ආයතන හයට ස්පර්ශ හය සිද්ධ වෙනවා. ඇසට රූප ස්පර්ශ වෙනවා, කනට ශබ්ද ස්පර්ශ වෙනවා, නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා, දිවට රස ස්පර්ශ වෙනවා, ශරීරයට සීත උෂ්ණ ස්පර්ශ වෙනවා, මනසට අරමුණු ස්පර්ශ වෙනවා. ඒතර වර්තමානයේ ආකාරයෙන් ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශය නිසා විඳිනවා. විඳීම් හයක් තියෙනවා. ඒතර හැම මූලික වෙලා ඒ ආදි වශයෙන් විඳිනවා. ඒතර විඳීම් හයක් තියෙනවා. ඒ විඳීම හයට ඇලෙනවා. විඳීම හයටම ඇලෙනවා. ඒ තමයි ස්වභාවය. විඳිනවා නම් යම් කිසි කෙනෙක් ආසාවෙන් එතන සිත ඇලෙනවා. ඒතර අමනාපයෙන් විඳිනවා නම් එතන ගැටෙනවා. ඒතර මේ විදිහට මේ ප්‍රවෘත්තිය ගලාගෙන යන බව අපට පැහැදිලි. පැවැත්මක් තියෙනවා. ඇලුනා නම් එතන අපි ග්‍රහණය කරගන්නවා මනසෙන්. මනසෙන් ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කරගන්නවා කියන්නේ තදින් ගන්නවා. තදින් අල්ල ගන්නවා. සිත ඇලෙන තැන ග්‍රහණය කරගන්න තදින් ගන්න. එතකොට තදින් ගත්තොත් අපි ආයි නැවතර සංස්කාර හැවත් කර්ම කියන ධර්මතාවයන් අපි හදනවා. උපාදාන පත්‍ය භව. ඒතර භව කියන්නේ කර්ම භව. ඒතර කර්ම කර්ම හැදුවොත් අනිවාර්යෙන් විපාක දෙන්න තැනක් ඕනේ. ඒ විපාක දෙන තැනට කියන්නේ උප්පත්ති භවය. උප්පත්ති කියන්නේ නැවත හට ගන්න භවය. ඒක තුන් භවයයි. කාම භව, රූප භව, අරූප භව. භවපච්චය ජාති. ඔය තුනෙන් එක ස්ථානයක පහළ කරන්න ඕනේ. ජාති කියන්නේ පහළ කරනවා. නැවත පිළියෙල කරනවා, සකස් කරනවා. ජාති. ඒතර ජාතිපච්චය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජාතිපච්චය ජරා මරණ. පහළ කරාද එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ මේ දිරීම එතකොට ව්‍යාධිය මරණය ශෝකය කනගාටු. හැබැයි ඒවට නම් අපි කැමති නෑ. ඒවා ප්‍රතික්ෂේප කරන්නම තමයි බලන්නේ. හැබැයි ප්‍රතික්ෂේප කරන්න බෑ. අපට ඕන විදිහට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒවෙන් ඉවත් වෙන්න බෑ. අපට ඒවා බාර ගන්න වෙනවා. එතකොට අපේ අපට ඒවා බාර ගන්න වෙන්නේ එහෙනම් අපේ කැමැත්ත හැටියට නෙමෙයි. එහෙනම් එතන තියෙන්නේ එතකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් දුක් දෝමනස් පායස් සිත වෙහෙසටපත් වෙනවා. අන්න ඒ ආකාරයේ ස්වභාවයන් නම් තියෙන්නේ අපි අකමැති ස්වභාවයන් එතන තියෙන්නේ. අපි අකමැත්තේ දුකට. අපි කැමති ඒවා එන්නේ නැත්තම්. නෑ ඒවා එනවා. එහෙනම් එතන තියෙන්නේ දුකේ පැවැත්ම. ඒතකොට පැවැත්ම දුකයිද කියන එක අපි සිතට අනුගත කරගන්න ඕනේ, සහතික කරගන්න ඕනේ, ඒක නුවණින් අවබෝධ කරගන්න ඕනේ. ඔව් සත්‍යයක්. ඒතර ඒක සත්‍යයක් බවට අපි අවබෝධ කරගත්තේ ඒක නිර්වෝල් කරගත්තේ නිවැරදි කරගත්තේ අර පරීක්ෂණය තුලින්. ඒක දැකලා. ඒ ප්‍රවෘත්තිය ඒ පැවැත්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැවැත්ම දුකක් හැටියට. පැවැත්මයි දුක හැටියට. නැවැත්ම නෙමෙයි. නැවැත්ම සැපයි. එහෙනම් පැවැත්ම දුකයි. ඒතර පැවැත්ම දුක බව තමන්ට තේරෙනවා. තමන්ට වැටහෙනවා. ඔව් ඒක සත්‍යයක්. ඒක පරම සත්‍යයක්. ඒතොර අපි ඒ බව අර රූපස්කන්ධයත් විභාග කරලා බැලුවා බලලා තහවුරු කරගත්තා. වේදනාස්කන්ධයත් ඒ ආකාරයට විභාග කරලා බැලුවා ඒ අනුවත් අපි තහවුරු කරගත්තා. ඔව් දුක කියන තැන තමයි පතිත කරන්නේ නවත්තන්නේ. ඒක සත්‍යයක්. සංඥා ස්කන්ධයත් ඒ පිළිබඳව පරීක්ෂා කරලා බැලුවා අපි දැක්ක දුක කියන තැනට තමයි පත් කරන්නේ. ඒ පැවැත්ම දුකක්. ඒතර දැන් මේ සංස්කාර ස්කන්ධය පිළිබඳවත් අපි පරීක්ෂා කරනවා. ඔව්. ඒකත් ඒ ආකාරයේ පැවැත්ම තුලින් අපි පරීක්ෂා කරලා බලපුවාම පැවැත්ම තියෙන්නේ පැවැත්මළු තියෙන දුකක්. ඒක සත්‍යයක්. ඒක ආර්ය සත්‍යයක්. ඒක වෙනස් කරන්න බෑ. අපි කොච්චර අකමැති වුණත් ඒ දුකට අපිට වෙනස් කරන්න බෑ. ඒ අපේ කැමැත්ත හැටියට නෙමෙයි. අපිට ඕන විදිහට නෙමෙයි. අර පිළිවෙලෙන් සිදුවීමට අනුව. ඒ කියන්නේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුවයි. ඒ කියන්නේ ප්‍රත්‍යයට අනුරූපවයි. උපකාරයට අනුරූප. මෙය ඇති කල්හි මෙය ඇත. මෙය නැති කල්හි මෙය නැත. මේ උපදීමින් මේ උපදී. මේ නූපදීමින් මේ නූපදී. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ මේ පැවැත්ම හා නැවැත්ම පැහැදිලි කරේ. ඒතර මේ ඇති කල්හි මේ ඇත. එහෙනම් මේ පැවැත්මක් තියෙනවා නම් එතන තියෙන්නේ දුකක්. අන්න අපි තේරුම් ගත්තා එතකොට සංස්කාර ස්කන්ධය දුක්ඛාර සත්‍යයටයි තිකක්. නාම ධර්මයක් එතකොට චිතක්ෂණයක් තුල